සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ සුගත බුදුගුණය පිළිබඳවයි අද ධර්මානුශාසනාව. ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රණිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජනීය වෙන්නවත්තේ රතන ජෝති ස්වාමීන් වහන්සේ සදහවතුනි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණයේ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි තෙවරක් নমස්කාරය කියමු.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 නව අදහාදී බුදුගුණ මාත්‍රිකා කොටගෙන පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනාවට සුගත ගුණයයි කරුණු ගැන හද පාන්න. පින්වත්නි අද ලෝක කම්කරු දිනය මේ පළවන දා අද ලෝකේම කම්කරු ජනතාව තම අයිතිවාසිකම් වරප්‍රසාද ඉල්ලීම් දෙනා ගන්නට සැදසුමු එය සීගන්වන දවස. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ඊතා නිදහස් නිවහන්. ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්ට ලැබීමයි. සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ ලොවට පහළ වීම මානව සමාජයේ තුන් ලෝකයේ සියලුම සත්වයන්ගේ සදා සැනසීමට ශාන්තියට උපකාර වන උන්වහන්සේගේ ලොව පහළ වීම සෑම සත්වයකටම සදා සැනසීම නිර්වාණ අවබෝධයෙන් සැනසීම ළඟා කර ගැනීමට ඉද ප්‍රස්ථාන ලැබුණා මිනිසෙකුගේ අයිතිවාසිකම් සුරක්ෂිත වීම අර්ථපූර්ණ වීම සම්බුදු පියාණන් වහන්සේගේ ලොව පහළ වීමත් සමගම ඇතිවන ಭಾರತ සමාජයේ පුරාම විවිධ විවිධ ආගම් දෘෂ්ටීන් මතවාද තිබුණා බුදු පියාණන් වහන්සේ ලොවට පහළ වී කැටි කාලයක් ඇතුළත උන්වහන්සේ දීඝ කාලීනව සාද අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාමට පෙරෝ පාදමී ගුණ බලයි දීඝ කාලීන අධ්‍යක්ීම් සම්බාධේ ලෝකය පිළිබඳව එහි ඇති තත්තු පිළිබඳව මොනවට පසක් කර ගන්නට ලැබුණා උන්වහන්සේ යථාර්ථයෙන් අපිට කරුණු කිව්වා. තමන් වහන්සේ අවබෝධ කළ එකක් ධර්මයි. අතිශයින් දුෂ්කර ක්‍රියාකොට අප්‍රමාණ වූ දිගු කලක් පිරූ පාදමී දහම් බලය ලෞතුරු බුදු පදවි ලබා ගන්න උපකාර වුණා. ලෝකයක් එහි ඇති ද්‍රව්‍ය සත්ව පුද්ගලයි. මේ කාරණා කාරණා පිළිබඳව උන්වහන්සේ යථාබෝධයක් ලැබුවා. පැවිදි සමාජයේ ආගමික දෘෂ්ටීන් ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රත උච්ඡේද මේ කොටස් දෙකකට වැටුණා. ඇත නැත කියන අර්ථ දෙකකට වැටුණා. විශේෂයෙන් බොහෝ මිනිසයෝ බොහෝ ආගමික දාර්ශනික අදහස් ඉදිරිපත් කළ ශාස්ත්‍රවලු નિયમિત මාර්ගයේ නෙමේ ගමන් කළේ. යාහිත මඟ ගියේ නැහැ. අමාර්ගයේමයි තෝරගත්තේ. එයාගේ ඉගැන්වීම් බැලුවම් සමහර විට කාමභෝගී ජීවිතයක වටිනාකම හොවා දැක්වුවා. සංසප විඳීම ජීවිතයේ බොහෝ භාග්‍ය උදා කර ගන්නට හැකි බව ඇතම් ඉගැන්වීම් වලින් පැහැදිලිව සමහර ඉගැන්වීම් බැලුවම ඊට හාත්පසින් වෙනස් දුෂ්කර ක්‍රියා කෙරී නොඑක් නොඑක් වෘත පුරාණ කර්ම දුදු කර ගැනීමෙන් විමුක්තිය ලබන්ට හැකි කිව්වා ඒ නිසා සමහන් අද වෘත කොක්කොඩ වෘත ගෝ වෘත මෙවැනි වෘත සමාදන් වීම වල පවා යෙදුණා. බොහෝ අය අවසානයේ අපාගාමී වුණා. දුකටපත් වුණා. තමන් මෙලවත් පරලොවත් දෙලොවම මනුෂ්‍යත්වයට ගැළපෙන දේ භුක්ති විඳගත නොහැකි. අපමණ දුකෙන් ජීවිතයෙන් සමුගෙන. නිරේ උපදින්ට හේතු වන. ඇතැම් ශාස්ත්‍රවරුයි කියපුවයි. ඉදිරිපත් කරපු දර්ශන හා මත අනුගමනය කළ ජනතාව ඒ අය දමාඩුවට වැටුණා. ඒ අයත් බොහෝ විනාශයටම ගමන් කළා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී පළමු දේශනාවෙන් මාපට අවධාරණය කළා. අත්තල යුතු අන්ත දෙකක් තිබේ. කාම සුඛල්ලිකානු යෝගය අත්තකලමතානු යෝගය. හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. යෝ ඡායං අත්තකලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. මහණෙනි හීනබු ග්‍රාම්‍යබු පතක් දනබු ආර්යයන්ට ගෝචර නොවු අනර්ථයක්ම සිදුවන කාමසුකල්ලිකාන යෝගයෙන් ඉවත්වන් යම් තනසීමක් ලබන්ත කැමති කෙනා ඒ කාමසුකල්ලිකාන යෝගය පංචකාමයට හා සැප විඳීමටම පෙළඹවීමෙන් ඈත්වන් දුක්ඛෝ අනදියෝ අනත්ත සංහිතෝ දුක් සහිත වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදුවන අත්කලමතාන යෝගයෙන් දීවත්වන් මේ අන්ත දෙකෙන්ම ඉවත් වුණොත් ඔබට ශාන්තිය සැනසීම ලබගත හැකි ඒ සඳහා උන්වහන්සේ අපට ඉදිරිපත් කරන්නේ අය මේ වාදියෝ අත්ංගිකෝ මග්ගෝ සේයතින සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා මේ ආදී වශයෙන් ආදී අෂ්ටාංගික මාර්ගයක් අපට පෙන්වන මේ අරියත්ගේ මඟ ඔස්සේ ගමන් කිරීම යහපත් මාර්ගයට ගමන් කළා වෙනවා යහපත් තැනකටයි අපි ගමන් කරන්නේ එනම් නිර්වාණ අවබෝධයට Tamanපත් වීම. ඒ සඳහා කරන්ත තියෙන පිළිවෙත් අනුගමනය කළ යුතු ක්‍රම වේදය මේ අරියටගේ මගේ පැහැදිලි කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය උත්තමයෝ ගමන් කළ අනුගමනය කළ ක්‍රමවේදය. අරියටගේ මඟ ඔස්සේ ගමන් කරනකොට සීල සමාධි පඤ්ඤා මේ කියන ත්‍රිශික්ෂාව වර්ධනය වෙනවා. ත්‍රිශික්ෂාව වර්ධනය වෙනවා. සීලයෙන් කය වචන දෙක හික්මවනවා. කය වචන හික්මවීමේදී කයෙන් කරන වැරදි තුනක් වචනයෙන් කරන වැරදි හතරක් අපෙන් වැරදි හතක් දුරු වෙනවා. එසේම ඒ හික්මීම තවදුරටත් පුහුණු වෙනකොට දෙකින් දෙකටම දෙකින් දෙකටම මේ කාය සංවදය වචී සංවදය ඇති කරගත්තාම මනසටද ශාන්තියක් සැලසෙන සංවද වූ සංසුන් වූ මනසින් තමන්ට යමක් වටහා ගන්නට හැකි වේ. ඒ සංවද භාවයේ හේතුමින් සමාධි චිත්තය ඇති කර ගන්නට ලැබේ. සීලයෙන් තමයි අපි වෙහික්මවන්නේ. ඉන්ද්‍රියන් පාලනය කරනවා. ඉන්ද්‍රියන් පාලනය වන්නට වන්නට සමාධියක් අපට ගන්නට ලැබෙනවා. බාහිර දෙකේදී මනස ඇතුල් වන්නේ නැහැ. මනස සංසුන් වෙනකොට සමාධි චිත්තයට පහසුයි ප්‍රඥාව ලබ ගන්න. සීල සමාධි පඤ්ඤා ලෝකේ කුමක්ද එහි ඇති ද්‍රව්‍ය මොනවාද සත්වයෝ කවුද මේවා සියල්ලම මැව්වද මෙය පෙර කළ කර්මවල ඵලද මේවා ඉබේ හටගත්තාන් නිශ්චිත කාලයක හටගෙන නැතිවුණාද මේවා ආත්මන් දිගින් දිගටම ගමන් කරනවා මේ ආදී ගැටලු මතුවුණා විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඒ සියල්ලටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. යංකෙන්ති සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්ම. හේතුපටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. මේ පවතින සියල්ලම හේතුන්ගේ ඵල. ඒවයි ස්වභාවය. මේ හතකට සියල්ලම හේතුන්ගේ ප්‍රතිඵල හේතුවක් නිසා හටගත්තු මේ සියල්ලගේම යථාර්ථේ නම් නැතිවීම හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධ හේතුවක් නිසාම හටගත්තා හේතුවකින්ම නැති වෙනවා ලොව හටගත් සියල්ලම නැතිවීමේ ස්වභාවයටපත් වෙනවා යම අනිත්‍යද එතන දුකයි. මේ දුක ඇතිවන්නේ අනිත්‍යතාව වෙනස් වීම බලාපොරොත්තු නැති නිසායි. බලාපොරොත්තු නැත්තේ ඇයි? මගේ මාගේ කියන අල්ලා ගැනීම නිසායි. කුමක්ද මේ පැහැදිලි කළ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මතාව. බුදු පියාණන් වහන්සේ අපට කියා දෙන අත්තකලම තාන යෝගය අපහරින්. කාමසුකල්ලිකාන යෝගය අපහරින්. ඒ දෙකටම නැතුව මධ්‍යම ප්‍රතිපදාවට ගමන් කරන්න. මධ්‍යම ප්‍රතිපදාවේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කරුණු අටයි. ඒ කරුණු අට ඔස්සේ ක්‍රියාත්මක වෙනකොට ත්‍රිශික්ෂාව වැඩෙනු. සීල සමාධි පන්න. සීලයෙන් හික්මීම ඇති කරනවා කය වචන දෙක. සංවද භාවයක් ඇති වෙනකොට මනසද සංසුන්. එනිසා සමාධි චිත්තය ඇති වෙනවා. සමාධි චිත්තයට තමයි යමක් වටහා ගන්න පුළුවන් වෙන්නේ. මොනවා ගැනද? ලෝකය ගැන. ලෝකේ එහි ඇති තතු මේ සියල්ල අනිත්‍යයි. අනිත්‍ය නිසා දුක හට ගන්නවා. දුක හට ගන්නේ අනිත්‍යත්වයේ බලාපොරොත්තු නැති නිසායි. බලාපොරොත්තු නොවන්නේ මම මගේ කියන අල්ල ගැනීම නිසායි. නමුත් අනාත්මයි. මගේ මාගේ කියන්න දෙයක් නෑ. මෙන්න මේ කාරණා තුන අවබෝධ කර වන්ටයි බුදුරජාණන් වහන්සේ අපට දාම් පණිවිඩය ගෙනාවේ. යහපත් කොට යතයි සුන්දර තනත සැපතයි. සඳුදු බස්කියතයි කියති ඒ මොනේ රජුට සුගතයි. අපට බොහෝම බුදුපුනා ලංකාවේ විදාගම මහමෛත්‍රී ස්වාමින් වහන්සේ මතක් කර දෙනවා. බොහෝ ජනතාව මෙන්ම අන්නේ ශාස්ත්‍රවරුන් නමගයි ගමන් කළේ. නමක යන දර්ශනයක්මයි කිව්වේ. නමුත් යහපත් මඟ තිබෙද්දී ඒ ගමන් කරන්තය වටහා ගන්නට අවශ්‍ය ඥාන ශක්තිය තිබුණේ නැහැ. ඒ නිසා සම්බුදු රජාණන් වහන්සේ නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර ස්ථානයට පැමිණිය. ඒ ස්ථානයේ උන්වහන්සේ එතනට ගමන් කළා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සුගත. උන්වහන්සේ යහපත් ගමන් නැති කෙනෙක්. යහපත් ගමන් ගිය කෙනෙක්. ඊතා සත්‍ය වූ සුන්දර වූ වචන භාවිත කළ කෙනෙක්. එනිසායි සුගත කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ යහ මඟ ගමන් කරන්න. විශේෂයෙන් මේ ගති ගති කිව්වම විවිධ අර්ථ දක්වනවා. විශේෂයෙන් ඒ ඒ ආත්මවල ඒ ඒ භවයන්හි වචන සත්‍යයන් පිළිබඳව ගති කියලා කියනවා. නිරය ගති. තිරස්චාන ගති. දේව ගති. මනුෂ්‍ය ගති, പ്രേත ගති මේ වගේ නම් වලින් හඳුන්වන්නේ විවිධ සත්වයන් සත්ව ලෝක පිළිබඳව. සුන්දර පුද්ගලයා සුන්දර සත්වයා සුගත බුදුරජාණන් වහන්සේ සුන්දර කෙනෙක්. කොහොමද සුගත වෙන්නේ? උන්වහන්සේ සුන්දර ගමනක් ගියා. යහපත් පොටයටයි ගිය ගමන ඉතාම හොඳයි. සුන්දර තැනකට ගියා. ඒකලාම සොඳුරු බස් කියතයි. උන්වහන්සේගේ වචන නිවැරදි. ඒ වචන සත්‍යයි. ඒ වචන වෙනස් වෙන්නේ ඒ නිසා සුගත. අපේ බුදුරජාණන් වහන්සේ මේ සුන්දර උතුම් උදානම පුද්ගලයා ඒකයි උන්වහන්සේද සුගත කියන්නේ. විශේෂයෙන් සුගත යන වචනේ අන්තිම ඉකාරය අකාද කල විට සුගත කියා වෙනවා සුගති සුගත එතකොට ඒ යහපත් කෙනා උතුම් කෙනා ඒකයි මේ අර්ථවත් කරන්නේ කොහොමද මේ යහපත් කොහොමද සුන්දර වෙන්නේ ප්‍රතිසන්දියේ සිට නිර්වාණ අවබෝධය දක්වාම ගමන් කළ පිළිවෙල බැලුවම ඒ උත්තම ජීවිතයේ අනේක ආශ්චර්ය මව කුසට පිළිසඳ ගැනීමේදීම බෝධිසත්ව උත්තමිනු වෙනත් අයමෙන් නොවි මව කුසකට පිළි පන් ඒ බෝධිසත්ව උත්තමයා සිහියෙන් තමයි මව කුසේ පිළිසඳ ගන්න සිහියෙන් තමයි ඒ තුළ වැඩ සිටි වාසය කරන්නේ සිහියෙන් තමයි මෞකුසෙන් නික්මින් ඒකයි විශේෂත්වය බෝධිසත්ව උත්තමයෝ විශේෂයෙන් බුදු භව පතා පෙරුම් පුරාගෙන එන මේ උත්තමයා මෞකුසට පිවිසෙනකොටම මවට කිසිදු උවදුර උපද්‍රාවක් ඇතිවන්නේ නැහැ ඒ උත්තමයා සිහියෙන් තමයි තුසිත දිව්‍ය ලෝකයෙන් තමයි කෙලින්ම මෞකුසට පැමිණෙන්නේ බුදුවන්ට ඉන්න උත්තම බෝධිසත්ව උත්තමයා වෙනත් තැනකින් එන්නේ නැහැ මව් කුසට. එයා තුසිත දිව්‍ය භවයෙන් ඉඳන් එළියෙන්ම මව් කුසේ පදිංචි වෙනවා. මමකට කිසිදු වේදනාවක් ඒ බෝධිසත්ව දරුවෙකු පිළිසඳ ගත්තම ඇතිවන්නේ නැහැ. සිහියෙන් මව් කුසට එනවා. සිහියෙන් තමයි මව් කුසේ ඒ අදාළ කාලයේ සිටින්. Taman අරමුණ කරා ගමන් කරන කෙනෙකු බව ඒ උත්තමයා තේරුම් ගන්න. ඒ වගේ නිසි වෙලාවේදී සාමාන්‍ය සත්වයෝ මෙන් අන්ධ භූතව අන්ධ මන්දව ඉන්නේ කොහෙද මොනවද කියන්නේ මේ කිසිම අවබෝධයක් නැහැ ප්‍රත්‍යඥ සත්වයකට මව කුසේ ඉන්නකොට කොමක් වෙනවද ජරා ජීර්ණ අපද්‍රව්‍ය ගොඩක සිටීමක් කෙරෙන්නේ මුලාව සිහිය නැතිකමක් තිබෙනවා එනිසා මොනවද වෙන්නේ කොමක්ද වෙන්නේ කොහෙද යන්නේ කොතනද ඉන්නේ ඒ වැටහීම ප්‍රත්‍යක්ෂන සත්වේ කොට නැහැ නමුත් බෝධිසත්ව උත්තමයෝ බෞකුසට එන්නේ බෞකුසේ පිළිසිඳ ගන්නෙත් ඒ පදිංචි වෙන්නෙත් ඉන් නික්මෙන්නෙත් ඊටාම සිහි සේදම බෝධිසත්වවරු හිමයි ධර්ම කටකයන් වහන්සේ නමක් ධර්මාසනෙන් වසින්නාක්සේ ඒ බෝධිසත්ව දඩුමා මව් කුසෙන් බිහිවෙන. මව හිතගෙන සිටිද්දී ඒ දඩුමා මේ පොළවට පා තබන්. පොළවට පා තබන් මත්තෙන් දෙවිවරු හතර දෙනෙක් අවුදින් ඒ දරුවා දෝතට ගන්න. ස්වභාවයෙන්ම සිහිල් හා රස්නේ දේධානා දෙකකින් මේ දරුවව නාවන. ඉන් පසු තමයි ඒ උදාහද මමට ඒ දෙවිවරු දරුවව පිළිගන්වන්. මේක ඊටාම ආශ්චර්යයක්. ආශ්චර්යමත් ජීවිතයක්. ඒකයි සුගත කීවේ. සුගතයන් වහන්සේගේ එනම් බුදු පියාණන් වහන්සේ කෙනෙකුගේ ඒ බෝධිසත්ව ගම බෝධිසත්ව කුමද කුස පිළිසඳ ගැනීම පමා ඊටාම ආශ්චර්යය. බෝධිසත්ව දරුවෙකු බිහිවන් බිහි කරන බව ඇයට කිසිදු වේදනාවක් නැහැ. ඇයට කිසිදු අපහසුාවක් නැහැ. ඇයට කිසිම රාගික හැඟීම් නැහැ. වෙනත් රාගයේ චේතනාවෙන් කිසිදු කෙනෙකුට ඇය කඩා එන්න බෑ. ඇය බොහෝ සැප විඳින, සැප ලබන, භව භෝග ලබන, තෑගි භෝග ලබන උදාහර කෙනෙක් වෙනවා. නිතරම සිහියෙන් මේ මම ඉන්නේ. ඒ මම සීලමන්ත මම. මේ ආදී බොහෝ කරුණු බෝධිසත්ව දරුවෙකු බිහි කරන ස්ත්‍රියකට කාන්තාවකට හිමි වෙන්න අපට ඇයගේ අන්තිම ස්ත්‍රී භවයයි බුදුවන උත්තමයේ කොබී කරන ඔසකින් තමත් ප්‍රත්‍යක්ඥ කෙනෙක් බිහි කරන්නේ බුදුවන උත්තමයේ බිහි කරන මව ජලිතමත් කෙනෙක් බිහි කරන්නේ එසේම ඇය ඒ ස්ථානයෙන් පිළිම භවයේ තමයි උපදින්නේ බුදු වෙන ධර්මයේ කොබී කරපු මාතාව දින හතකට වඩා ඉන්නෙත් නෑ ඇය ජීවිතයෙන් සමුගන්නවා ඔබට හොඳට පුරුදුයි බුද්ධ චරිතය කියවලා බලනකොට සිද්ධාර්ථ කුමාරයා මෙලවට බිහි කළ මහා මායා උත්තමාව දින හතකින් කලුදිය කළා. මාත්‍රෝ දිව්‍යදාත්‍යාවි තුසිත දිව්‍ය ලෝකයේ උපන්න පිරිමි භාවය. මේක ඊටාම ආශ්චර්යී කිව්වේ එකයි. සුගතයන් වහන්සේගේ ආශ්චර්යමත් බව. මේ සුගත කියන්නේ යහපත් ගමන් ඇති කෙනා. යහපත් තැනකට ගිය කෙනා යහපත් වචන ඇති කෙනා අන්න එහෙනම් මේ අන්තබලින් බැහැදව අර්ථපූර්ණ ගමනක් යමි විශේෂයෙන්ම තුන් ලෝකයක් සංසන්ත ලොව පහළවන උත්තමේ ඒ උත්තමයා සුන්දර කෙනෙක් ඒ ජීවිතයේ සුන්දර ජීවිතය ඒ ගමන් විලාස සුන්දරයි අතිශයින්ම සුන්දරයි සාමාන්‍ය තනක් නෙමි. ඒකලාම ලෝකයාටම ඇතිවන ශාන්තිය යහපත මෙතකයි කියන්ත බෑ. බෝධිසත්ව උත්තමයකෝ කොයිතරම් ආශ්චර්යද ඒ දඩුවා උපදිනකොටම මුළු විශ්වය පුරාම පුදුමාකාර පරිවර්තනයක් සිදු වෙනවා. ජීවිත කාලයටම ලෝකය පුරාම කල්ප ගණන් අඳුරේ පවතින ස්ථාන පමා හිරුගේ ආලෝකයෙන් සඳුගේ ආලෝකය පරදවමින් බුද්ධාලෝකයෙන් ආලෝකමත් වෙන. අනන්ත වූ ඝෝර සතරේ දුක නිමිනුන. අපාගත සත්වය සුවපත් වෙන. සදාකල් වෛරීත්වයෙන් හිටපු සත්වය එකමුතු වෙන. ලෝධය සිසිල් වෙනවා. එවැනි සිද්ධවීම් වෙනවා. ඇලදොල ගංගා විල්පකොණ ජලාශ ගලා නොබැස නිෂ්ඨල වෙනවා. මුළු විශ්වයම නිහඬ වෙන. ඒ තරම් ආශ්චර්යයි. මේ ආශ්චර්යමත් ජීවිත ඇති කෙනා සුගත. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම අඳ ගොළු බියදි කොට ඒ සියල්ල ඔසුවපත් වෙනවා. පෙනීම ලබනවා කතා කරන්නට හැකි වෙනවා කන් ඇසෙනවා දුව පැන ඇවිදිනවා මෙවැනි ආශ්චර්යමත් දේ ලෝකේ සිදු වෙනවා කල්ප කාලාන්තයකට වෙන දෙයක් ආශ්චර්යමත් උත්තමයේ කල්පකාලාන්තරයකින් බිහිවන්. එනිසා මේ කාරණා බොහෝ බොහෝ කාරණා අපට ඉදිරිපත් වෙනවා දැනගන්න ලැබෙන්නේ මේ සුගත ගුණය විස්තර කරatti දැන ගැනීමේදී. අපි නිරන්තරයෙන් නම අදහාදී බුදු ගුණ ගායනා කරද්දී සුගත ගුණය නිතරම කියනවා. එබැනිසා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම උන්වහන්සේගේ ජීවිතය ආශ්චර්යමත් එකක්. එවිතරක් නෙමෙයි මේ උත්තමයාගේ දේහය බැලුවම විශේෂ වශයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත කෙනෙක්. අසීත්‍යanu ව්‍යංජන, අසෝ anu ව්‍යංජන, ව්‍යාම ප්‍රභා හේතු මාලාවෙන් උන්වහන්සේ බොහොමත්ම කිසිවෙකුට සමාන වන්නේ. රන්වන් දේහය මේ සියල්ලම සුගත එවැනි ආශ්චර්යමත් ලක්ෂණ දේහධාරී ආරෝම පරිදාහ සම්පත් සිරුර රන්වන් සිරුර මේ හැම එකක්ම දුලබ ගුණ ඒ තමයි සුගත ගුණය අපේ බුදුරජාණන් වහන්සේට එවැනි තත්වයක් තමයි ලැබුණේ සම්බුදු පියාණන් වහන්සේ සුන්දර ගමන් විලාසයක් ඇති කෙනෙක් කිව්වා උන්වහන්සේ පාද තබනකොට ඇවිදිනකොට සුවිශේෂී ලක්ෂණ රාශියක් පෙන්වනවා. අපේ රටිපතුල පොළවට ස්පර්ශ වෙන්නේ ජම්තන්. වලක්සයිතේ තරමක් අපේ පාද අර්ධ අර්ධයක් නැති තරමට. පා ලකුණු බැලුවම පැත්තක සටහනක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පාද තබනකොට සමාන්තර. උන්වහන්සේගේ යටිපතුල් එක සමාන්තරව තිබෙනවා. කිසිම පිටියකින් උන්වහන්සේක යටිපතුල් උස් පහත් තත්වයක් උන්වහන්සේ පාද තබනකොට සමාන්තරයි නියම විදියටම භූමි ස්පර්ශ කරනවා බුදුරජාණන් වහන්සේ පාද තබන්දී ඈතින් ඈතින් තබන්නේ නැහැ ළඟින් ළඟින් තියන්නෙත් නැහැ පැන පැන තියන්නෙත් නැහැ ඉක්මන් ගමනින් යන්නෙත් නැහැ හෙමින් හෙමින් යන්නෙත් නැහැ ධනස් ගැටින්නේ නැහැ ගොප් ඇට ගැපෙ ගැටෙන්නේ නැහැ ඒ තාමත්ම ක්‍රමානුකූල ගමන. මේ උත්මය ගමන් කරනකොට වටපිට බලන්නේ සතර රියනක ප්‍රමාණයේ පමණයි. සතර රියනකින් සතර කොන් බලන ඒ උත්මයෝ උඩ බල බල බිම බල බල වටපිට බල බල හාත්පස බල බල hina වෙවි කැරකි කැරකි එහිම ගමන් විලාසයක් නේ මහා හස්ත්‍ය ධාජේකුගේ ගමන් විලාසයක් බම් මහා සිංහ ධාජේකුගේ ගමන් විලාසය මහා වෘෂභ ධාජේකුගේ ගමන් විලාසය තේජමන්ත බොහොමත් ආශ්චර්ය බලන්න බලන අයක net පින්නවනවා සිත් පින්නවනවා බුදුරජාණන් වහන්සේ පාද තබනකොට කටු උල් වස බොරළු සියල්ලම ඉවත් වේ වලවල් නැ ගොඩලි නැ මොනවත් නැ ඒ පාද තබන බිම සාමාන්‍ය එක සමාන්තර ලෙස පවතී ඒ තරමටම මේ ගමන් විලාසයේ තිබෙන විචිත්‍රත්වය ඒකයි උන්වහන්සේගේ ගමන සොන්දර කොට යෙතයි ගමන් කරන විලාසය බලන්න ලස්සනයි. කෙඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දක් වදිනු දකින යසෝදනාම මාලිකාවේ සීමැදුඩු කවුළුවෙන් පාල බලනකොට එතුමිය රාහුල පුතට පෙන්වනවා. බුදුරජාණන් වහන්සේගේ හිසේ සිට පාදාන්තයේ දක්වා ඒ ඒ ශරීරාංග කේත කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වාම ඒ ඒ අංග පිළිබඳව කරන වර්ණනාව නරසිංහ ගාථා විශ්ලේෂණයෙන් පැහැදිලි කරන ඒ තරම් ලස්සන ඒ තරම් සුන්දර කෙනෙක් ඒ තමයි සුගත එනිසා මේ ගමන් විලාස කතා බහ වචන හැසිරීම උන්වහන්සේගේ සුවිශේෂී ලක්ෂණ කිසි කෙනෙකුට උන්වහන්සේ සමාන නැහැ අසමානයි අසම සමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම මහත් වූ භාග්‍යයක් ආශ්‍රය. සුගත තථාගත කියන මේ පද දෙක නිතරම අපිට ඇහෙනවා භාවිත කරන. සුගත තථාගත කියන පද දෙක රූපයෙන් හා අර්ථයෙන් එක සමානයි. බුදුරජාණන් වහන්සේ ගැන විවහාර කර තිබෙන්නේ උන්වහන්සේම තථාගත කියන වචනේ. තථාගත කියන වචනේමයි බුදුහාමුදුරුවෝ භාවිත කරන්නේ. තථාගත යන්නේ අර්ථය බැලුවම විශේෂයෙන් අතුවා දේශනාවල කරුණු කීපයක් පෙන්වනවා. තථා ආගතෝති තථාගතෝ තථාගතයන් වහන්සේ පෙර බුදුවරු අනුගමනය කළ පිළිවෙල අනුගමනය කළ කෙනා. තථාගතෝති තථාගතෝ පෙර බුදුවරුන් වහන්සේලා ගිය ලෙසට ගිය කෙනෙක්. ඒ උත්තමයන් වහන්සේ ඒකලාම තත ලක්ෂණං ආගතෝති තථාගතෝ විශේෂයෙන් නාම රූප ධර්ම වශයෙන් ලෝකේ පවතන සියල්ලම සංස්කාර වශයෙන් තමයි උන්වහන්සේ දකින්නේ අපි මේ සාමාන්‍ය අය මෙන් නොඑක් නොඑක් රූප ලෙස පොජ්ජලයෝ ලෙස සත්වයෝ ලෙස එහෙම දකින්නේ නැහැ මම ඔහු ඔබ මිනිසා සත්වයා ගත ආදී වශයෙන් අපි දකින්නේ හිම. නමුත් බුදුරජාණන් වහන්සේ දකින්නේ හිම නෙමි. උන්වහන්සේ දකින්නේ නාම රූප වශයෙන්. උන්වහන්සේ දකින්නේ සංස්කාර වශයෙන්. උන්වහන්සේ පෙන්වන්නේ මේ තියෙන හේතු ප්‍රත්‍ය ධර්ම. මේ තියෙන සංස්කාර ධර්ම. මේ නාම රූප ධර්ම. එහෙමයි බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ. තතලක්කණං ආගතෝති තථාගතෝ. හැම දෙයක් පිළිබඳව යථාර්ථයෙන් උන්වහන්සේ දකින්න. තථාගතෝති තථාගතෝ. පෙර බුදුහාමුදුරුවෝ ගමන් කළ ගියක් ලෙස කොහොමද ඒ ආකාරයට උන්වහන්සේ ගමන් කරන්නේ? විශේෂයෙන් උන්වහන්සේ ලෝකයට පහළ වන්නේ නිකන් නෙමෙයි. උන්වහන්සේ පෙර බුදුවදයන් වහන්සේලා මෙන් අප්‍රමාණ පාදමී පුරුණා. අප්‍රමාණ ගුණ දහම් පුරනවා. අප්‍රමාණ උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන අරහං ආදී මේ අනේක විද ගුණ සම්පූර්ණ කරන්නට වෙහෙසෙනවා කැපවිලි. ඒ පෙර බුදුරජාණන් වහන්සේලා ඒ විදිය තමයි. උන්වහන්සේලා දන් දුන්නේ ක්‍රමේ කොහොමද? ඒ විදියටම උන්වහන්සේ දන් දුන්නා. එනිසා අංග දන් දුන්නා, ශරීරාංග, නේත්‍ර දන් දුන්නා, ඒ වගේම ධනෙ දන් දුන්නා, රාජ්‍ය දන් දුන්නා, දරුවන් දන් දුන්නා, මේ පංචාංගම දන් දුන්. අංග පහ. උන්වහන්සේ ශරීරාංග දන් දී. උන්වහන්සේ දෙත් ආහතතරු පරයන තරමට දන් දුන්. උන්වහන්සේ ධනෙ කොතෙද්ද කියන්ට බෑ දුන්නු ප්‍රමාණය. දරුවෝ දන් දුන්න රාජ්‍යත් හැදියා. මේවා සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ ඔක්කොම තුළින් සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීදිය. උන්වහන්සේ මේ සියල්ල වැඩුවා. ඒවා දෙන්නට ජනතාවට සත්වයන්ට පෙළඹුණා. උන්වහන්සේ ධර්මතම පෙර බුදුබදයන් වහන්සේලා කළ ක්‍රියාවන් අප වෙනුවෙන් දිවඩෑ වෙසේ 45 වසක් උන්වහන්සේ කටයුතු කළා. ඒකයි තත ආගතෝති තථාගතෝ පෙර බුදුවරු අනුගමනය කළ ක්‍රමේම අනුගමනය කළා. තථාගතෝති තථාගතෝ පෙර බුදුවරයන් වහන්සේලා ගිය මගේම ගමන් කළා. තත ලක්කණං ආගතෝති තථාගතෝ ලොව පවත්නා සියල්ලම උන්වහන්සේ සංස්කාර ලෙස නාම රූප ලෙසයි දැක්කේ එමය අපට කියා දුන්නේ. තත ධම්මේ යථාවතෝ අභිසම්බුද්ධෝති තථාගතෝ. චතුරාර්ය සත්‍ය ධර්මය ඇති අයුදින්ම අවබෝධ කොටගෙන ඒවා අපට දේශනා කළා. ලෝකේ පවතින සත්‍ය හතරයි ඒ මේ දුක දුකට හේතුව දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මඟ මේ සියල්ල මුල් වහන්සේ අපට පැහැදිලි කරනවා. ලොව පවත්නා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වා දෙන්න උන්වහන්සේ අපට වෙහිසුනා උත්සුක ඒකයි දුක පිළිබඳව කියා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වුණේ. තත දසිතාය තථාගතෝ සම්බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල ද්‍රව්‍ය වශයෙන් ලෝ පවත්නා සියල්ලම දැක්කා ඒ ඔක්කොම උන්වහන්සේ අපට ඊ타ත්ම පැහැදිලිව කියා දුන්නේ සංස්කාර ධර්ම හැටියට මේ සියල්ලම සංඛාරයි ඒ නිසා ඒවයි ස්වභාවය නැතිවීම ඒ සියල්ලම වෙනස් වෙනවා කියන්ටයි උන්වහන්සේ අපට කරුණු කාරණා කියා දුන්නේ තථා වාදිතාය තථාගතෝ බුදුරජාණන් වහන්සේ බුදු වූ මොහොතේ සිට යම් ප්‍රකාශයක් යම් ඉගැන්වීමක් කීවාද ඒ සදාම සත්‍යයි ඒක කිසිම මොහොතක වෙනස් වන්නේ නැහැ උන්වහන්සේ බුදු වූ මොහොතේ සිට අනුපදේශයෙන් පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන තුරුම යමක් ප්‍රකාශ කළාද ඒ සියල්ලම එසේමයි කිසි කෙනෙකුට ඒක මෙහෙම නෙමෙයි කියන්න බෑ ඒක නැtei කියන්න බෑ ඒ හැම වචනයක්ම සත්‍යයි ඒ වචන සත්‍යවාදී වචන අර්ථපූර්ණ වචන වුණා. තථාකාරිතාය තථාගතෝ කියන දේ කරන කරන දේ කියන උත්මී. බුදුරජාණන් වහන්සේ එහෙමයි. උන්වහන්සේ කිව්වා මම අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතා පාතබ්බං පරිණස්සි තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ මම භාවිතා කරන්ත ඕන දේ භාවිතා කළා බැහැර කරන්ට ඕන දේ බැහැර කළා. අනුගමනය කරන්ට ඕන දේ අනුගමනය කළා. ඒකයි මම උතුම් කෙනෙක්. මම රහසින්වත් පව් කරන කෙනෙක් නෙමෙයි තථාගතයන් වහන්සේ. උන්වහන්සේට රහසින්වත් කරන්න පවක් නැහැ. එහෙම එකක් නැහැ. කෙලෙසද ජනු දුඩුපට සියලුම කෙලෙස් දුරු කළා. නිසි වූයෙන් පුදට පුදුම් ලබන්ට උන්වහන්සේ තරම් කෙනෙක් තවත් නැහැ. උන්වහන්සේ තරම් දුන්නු කෙනෙකුත් ඒ නිසා බුදුහාමුදුරෝ යමක් කිව්වද ඒක කළා. යමක් කරනවද ඒක කිව්වා. යථාවාදී තථාකාදී කිව්වේ ඒකයි. ඒ නිසා තථාකාරිතාය තථාගතෝ යම්සේ යමක් කළාද එසේම කිව්වා. ඉවකේම යම් විදියෙන් යමක් කිව්වද එසේම කළා. ඒකයි මේ ආස්තන්‍ය උත්තමයාගේ වටිනාකම. අභිභවනත්තේන තථාගතෝ සියලු දුක් වේදනා වලට නිසි ඖෂධය ලබා දෙන්න පුළුවන් වන එකම උත්මයා බුදුරජාණන් වහන්සේ දුකට වේදානෝ කිව්වේ ඒකයි මේ ලෝකේ ප්‍රත්‍යඥ සත්ව සමූහය අප්‍රමාණ දුකටපත් වෙනවා ජාති දුක ජනා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක දුක පරිදේව දුක මෙයාගේ දුක්ඛ දෝමනස්යන්ගෙන් අප්‍රමාණ සසර සැරිසරන. ඒ අපමණ සසර සැරිසරන සත්වයනට සදා සංසීමක් ඖෂධය. ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිවත භික්ඛපු. මහණෙනි ධර්මයේ තරම් වටිනා ඖෂධයක් තවත් නැහැ. එය පානේ කරන්න. බුදුරජාණන් වහන්සේ දහම් අප